ඉන්දික මහත්මයා අස්රාබ් හඳුරන්නේ මට අර ජීවිතේන්ද්‍රිය ගැන එක ප්‍රශ්නයක් තියෙනවා අනිත් ප්‍රශ්නේ මානසිකාරය ගැන ජීවිතේන්ද්‍රිය චෛතසිකය ගත්තොත් හඳුරන්නේ අර ඔබanse මේ ප්‍රත්‍ය විභාගය ගැන කිව්වා ඒකේ අනන්තර සමානාන්තර ප්‍රත්‍ය සමග සම්බන්ධයක් තියෙනවා වගේ ඔබanseට නිකන් වැටහෙනවද කොහොමද ඔබanse මත ඔව් දැන් සමානතර ප්‍රත්‍ය හැටියට ඒක හරියටම බලන්න ඕන ජීවිතේන්ද්‍රය රූපේ ජීවිතේන්ද්‍රය චෛතසිකේ කොතනටද යොමු කරලා තියෙන්නේ කියලා මට ඒ ප්‍රත්‍ය විග්‍රහයේදී මේක කොතනද සඳහන් කරලා තියෙන්නේ කියන එක හරියටම මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ මේ එතකොට සමානතර ප්‍රත්‍ය හැටියට ඒ ඒකෙන් ඊළඟ එකට ඒකෙන් ඊළඟ එකට ප්‍රත්‍ය වෙන ගතිය එතකොට ඒ ඒ ගුණය ජීවිතේන්ද්‍රය චෛතසිකේ පවතිනවා අනන්තර සමානතර ගුණය. හරි අඳුරනේ. ඒක ඒක තමයි මටත් එකපාරට මතක් වුණේ අර ඔබ වහන්සේ ප්‍රත්‍ය ගැනත් කිව්වා. එතකොට ඔය දෙක නිකම් සම්බන්ධයක් තියනා වගේ අදහසක් හරියට බලන්න ඕන දැන් දැන් එක එක ධර්මයක ප්‍රත්‍ය ගුණ කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රත්‍ය ගුණ බොහොමයක් ක්‍රියාත්මක වෙන තැන තියෙනවා. එතකොට ඒකේ අනිවාර්යයෙන්ම ජීවිතේන්ද්‍ර චෛතසිකයේ අතන සඳහන් කරලා ඇති අනන්තර සමානතර ප්‍රත්‍යයන් පිළිබඳව ඒක මේ මට සූරිසි ප්‍රත්‍යයේ තියෙන හැම චෛතසිකයක් හැම රූපයක්ම එකපාරට මතකයට ගන්න බෑ ඒ නිසා ඒක පොතෙන් බලලා වඩා නිවැරදි කරගන්න එක හොඳයි